ඊළඟට විසාක විසාක තේරුම් සර්ණ ස්වාමීන් වහන්සේ ඔව් ඔබ වහන්සේගේ දේශනාවට බොහොම පිං මේ අර මේ දුක දැනගෙන දැනගන්නකොට මේ ශ්‍රද්ධාව වැඩි වෙනවයි කියනකොට මෙහෙමත් හිතෙනවා ඔබ වහන්සේ ගැන පොඩ්ඩක් සාකච්ඡා කළා දැන් ඔය සෝවාන් ශ්‍රාවක සෝවාන් මගට වැටුනහමනේ වැඩියත්ම ශ්‍රද්ධාව ස්ථිර වෙන්නේ. එතකොට අර දුක ගැන අවබෝධයක් ලැබිලානේ. ඉතින් එතකොට දැන් දුක්ඛ සත්‍ය කියන එක අර ඔබ වහන්සේ කිව්වා වගේ අර ප්‍රඥාව වැඩිලා ඒ දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් තිවිලම වෙන්න ඕන. සද්ධාව දියුණු වෙන්න කියලා මට හිතෙනවා. මොකද නැත්තම් මොනතරම් මේ දුක් මොනතරම් ක්‍රියාත්මක කළත් මොනතරම් දුක් විඳත් ඔය මිත්‍යා දේවල්ම දෙවරු අර හිමේ මොකක් හරි එකක්නේ සාමාන්‍ය මිනිස්සු ප්‍රඥාවක් නැත්තම් දුක් දුක හරියට අප ටිකක් හරි අවබෝධයක් නැත්තම් කියන්නේ දැන් ඔබ වහන්සේගෙන් මුල්ම උදාහරණයකුත් දුන්නනේ ඔබ වහන්සේ දැන් අර මේ පන්සලේ මේ ඔබ වහන්සේට බෝධි පූජා දීප කරන්න දීප දවස් උනත් ඔබ වහන්සේට ඉතින් අර ප්‍රඥාව ඒ ගැන ඒ විදිහට ප්‍රඥාවෙන් කල්පනා කරාමනේ ඒක අනිත් පැත්ත පෙරලිලා ශ්‍රද්ධාවටපත් උනේ. ඒක නිසා මට හිතෙනවා මේකේ කිව්වා වගේ මේ අර දුක්ඛ සත්‍ය ගැන පොඩ්ඩක් හරි යාන්තම් හරි අවබෝධයක් එනකොට තමයි ශ්‍රද්ධාව වැඩි වෙන්නේ කියලා. ඒ ගැන අවබෝධයක් කරගන්න. ඔව් ඒක ඇත්තටම මේ ඉතින් අර ඒක ගැන අපට දැක්කෙන්න බුදුවරු මේක දුකයි කියලා කියා දෙනවා. අවශේෂ ආර්යයන් වහන්සේලා කියා දෙනවා. ඒ කොච්චර කිව්වත් අපි මේක ගන්න පුරුදු වෙලා තියෙන්නේ සුඛ සංඥාවෙන්. සුඛ සංඥාවෙන් ඒ සුඛයි කියන දෘෂ්ටියෙන් සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. අපි සුඛයක් කියන සංඥාවෙන් ගන්නවා. එහෙම හිතනවා. ඒ බඳු දෘෂ්ටියකින් කල්පනා කරනවා. ඉතින් ඒ නිසා තමයි අපට කොච්චර මේක දුකයි කියලා ආර්යයන් වහන්සේලා කියා දුන්නත් ඒක වැටහෙන්නේ නැත්තේ. එතකොට නමුත් අර දුක් වේදනාව අපට දැනෙනවා. පීඩාව දැනෙනවා. ඒ පීඩාව දැනෙනකොට අපි ඒකට පිළියම් හොයනවා. ඒ පිළියම් හොයනකොට තමයි දෙවිවරු පස්සේ එක එකනා පස්සේ යන්නේ කාගෙන් හරි මේ ප්‍රශ්නේ විසඳගන්න. දැන් අර මම කිව්වේ භාවනා කරගන්න මට බෑ සිත එකඟ වෙන්නේ නැහැ කියලා හිතෙනකොට ඒක මගේ ප්‍රශ්නයක් කියලා මා දිහා බලනවා වෙනුවට මම කල්පනා කළේ ගුරුවරයෙක් හොයාගෙන ගිහින් මේක අහගන්න ඕන. මේකට උපදේශයක් අහගන්න. එතකොට මම හිතන්නේ මේකට පිටින් තමයි උත්තරයක් හොයන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ වගේ තැනක තමයි අපි මූලික වශයෙන් ප්‍රාථමික වශයෙන් ඉන්නේ දෙවියන්ගෙන් හරි කවුරු හරි සර්ව බලධාරී කෙනකින් හරි මේ මේ පීඩාව දුරු කරගන්න විතරයි අපිට ඕන මේවා අතාරින්න නෙමෙයි ඕන. දැන් මේ අපි අපි කැමති දේ තියාගන්න ඕන හැබැයි ඒක තියාගන්න ගියාම පීඩා ඇති වෙනවා පීඩා කොටස අයින් කරලා මේක තියාගන්න කාගෙන් හරි සහයක් ගන්න. ඉතින් එහෙම ලෝකෙ පුරා ගිහිල්ලා කල්ප ගාණක් ඒ විදිහට උත්සාහ කරලා බැරි වෙනකොට බැරි වෙනකොට අපටම දැනෙන්න ගන්නවා මේක පිටින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඉතින් ඒ අතරේ තමයි අර ආර්ය ධර්මය අපිට විටින් විට අහන්නත් ලැබෙන්නේ. ඉතින් එක පැත්තකින් අපි ලෝකයේ සමග ගැටෙනවා මට දුක ඇති කරන්නේ අනිත් අයයි කියලා අනිත් පැත්තෙන් අපි ලෝකයට ලෝකයට අපි ගැති වෙනවා මේ මේ පීඩාව දුරු කරන්න පුළුවන් යම්කිසි ਸਰව බලධාරී පුද්ගලෙක් දෙවියෙක් ප්‍රඥේ කවුරු හරි ඉන්නවා නම් අපි හැමතිස්සෙම එතනට ගැති වෙන්න සූදානම් අපේ පීඩාව දුරු කරගන්න. ඒක තමයි මුල් අවස්ථාව. ඉතින් ඔය අතරේ තමයි අත්දැකීමෙන් සහ ශ්‍රුතමය, චින්තාමය වශයෙන් අර දුක පිළිබඳව අහලා දැනගෙන ඒ ගැන හිතලා තමයි ටික ටික ප්‍රඥාව අවදි වෙන්නේ. එතෙන් මේ වෙනකොට අපි කොතනද ඉන්නේ කියලා බලලා ඊට සාපේක්ෂව අනිත් අයට එහෙම හිතන්න බැරි කියලා හිතුවට වැඩක් නැහැ. මොකද අපි සසරේ කොච්චර අත්දැකීම් ලැබලා වැඩිලාද ඒගොල්ලෝ කොච්චර අත්දැකීම් ලැබලා වැඩිලා තියනවද කියන එක අවස්ථා දෙකකයි තියෙන්නේ. ඒ නිසා සංසන්දනය කරන්න බැහැ මෙතනදී. ඒ ඒ පුද්ගලයාට ඉන්න තැන ඉඳලා ඉදිරියට වැඩෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න එතනදී තමයි අපට කරුණාව සහ ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. ඒ පුද්ගල විවිධත්වය හඳුනාගෙන ඒ අයට උපකාර කරන්න. අර අරුණ මනතුංග මහත්මයා කිව්වා වගේ අපට පුළුවන් පුළුවන් විදිවලින් දරුවන්ට බාල පරපුරට උදව් කරන්න ඕන එතනට එන්න. ඉතින් ඒ උදව් කිරීමේ හැකියාව තීරණය වෙන්නේ අපි කොච්චර ඒවා ප්‍රායෝගිකව තේරුම් අරගෙන පුහුණු කරනවද කියන කාර්යයෙන් පතරයි. හොඳයි ස්වාමීන් වහන්සේ තේරුම් සරණයි.